بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් والنجم إذا هوى ما ضل صاحبكم وما غوى وما ينطق عن الهوى إن هو إلا وحي يوحى علمه شديد القوى ذو مرة فاستوى وهو بالأفق الأعلى ثم دنا فتدلى فكان قاب قوسين أو أدنى فأوحى إلى عبده ما أوحى ما كذب الفؤاد ما رأى تاركا أستغت ونكله ඒ මත දිවුරමින් නුඹලාගේ සහචරයා නොමග නොගියේය. තවද මුලා වීද නැත. ඔහු සිය මනෝ ඉච්ඡාව අනුව කතා නොකරන්නේය. එය ඔහු වෙත පහල කරන ලද වහි එනම් දේව පණිවිඩ මිස නැත. ඉමහත් ප්‍රඥාවෙන් යුක්ත බලගත්ු තැනැත්තෙකු එය ඔහුට ඉගැන්වූයේය. එහෙන් ඔහු එහි රැඳී සිටියේය. එය ඔහු ඉහළ සිටියෙහි සිටියේදීය. ඉන්පසු ඔහු සමීපයට පැමිණියේය. තවද පාවෙමින් සිටියේය. දුනු දෙකක ප්‍රමාණයෙන් හෝ ඊටත් වඩා සමීපයෙන් සිටියේය. ඉන් අනතුරුව ඔහුගේ එනම් අල්ලාහ්ගේ ගැත්තාට පහල කළ යුතු දෑ එනම් දේව පණිවිඩ පහල කළේය. ඔහුගේ මනස ඔහු දුටු දෑ බොරු නොකළේය. أفتمارونه على ما يرى ولقد رآه نزلة أخرى عند سدرة المنتهى عندها جنة المأوى إذ يغشى السدرة ما يغشى ما زاغ البصر وما طغى لقد رأى من آيات ربه الكبرى أفرأيتم اللات والعزى ومناة الثالثة الأخرى ألكم الذكر وله الأنثى تلك إذا قسمة ضيزى ඔහු දුටු දෑ ගැන නුඹලා ඔහු සමග විවාද කරන්නෙහුද? සැබවින්ම නබිවරයා තවත් වතාවක් ඔහු දුටුවේය. සිද්රතුල් මුන්තහා ගස අසල ඒ අසලම ජන්නතුල් මවා එනම් මවා නම් ස්වර්ගයේ පිහිටා තිබෙන්නේය. වෙලා ගන්නා ඌ දේ සිද්‍රාව වෙලාගත් කලෙහි ඔහුගේ දර්ශනය ඉවත නොවිය. තවද සීමාව නොඉක්ම විය. සැබවින්ම ඔහු තම පරමාධිපතිගේ ශ්‍රේෂ්ඨතම සංඥාවලින් සමහරක් දුටුවේය. ලාත් සහ උස්සා ගැන නුඹලා කිසිදාක සිටුවේහිද? තවද තුන්වැන්නා වන මනාත් ගැනද සිටුවේහිද? නුඹලාට පුරුෂයින් හා ඔහුට ස්ත්‍රීන්ද? එසේනම් සැබවින්ම මෙය අසාධාරණ බෙදීමකි. ඉන් හිය ඉල්ලා අස්මාඋන් සම්මයිතුමුහා سميتموها أنتم وآباؤكم ما أنزل الله بها من سلطان إن يتبعون إلا الظن وما تهوى الأنفس ولقد جاءهم من ربهم الهدى أم للإنسان ما تمنى فلله الآخرة والأولى ඒවා නුඹලා සහ නුඹලාගේ මුතුන් මිත්තන් නම් කළ නාමයන් මිස නැත. ඒ ගැන අල්ලාහ් කිසිම බලයක් පහල කළේ නැත. අනුමානය හෝ මනසේ ආශාවන් මිස ඔව්හු අනුගමනය නොකරති. ඔවුන්ගේ පරමාධිපතිගෙන් යහමඟ සැබවින්ම ඔවුන්ට පැමිණියේය. Taman ආශා කරන දෑ මිනිසාට නිවැරදියයි ඔහු කල්පනා කරන්නේද? පරලොවද මෙලොවද අල්ලාහ් සතුය. وَكَمْ مِنْ ملك في السماوات لا تغني شفاعتهم شيئا إلا من بعد أن يأذن الله إلا من بعد أن يأذن الله لمن يشاء ويرضى إن الذين لا يؤمنون بالآخرة ليسمون الملائكة تسمية الأنثى وما لهم به من علم إن يتبعون إلا الظن وإن الظن لا يغني من الحق شيئا فأعرض عن من تولى عن ذكرنا ولم يرد إلا الحياة الدنيا ذلك مبلغهم من العلم إن ربك هو أعلم بمن ضل عن سبيله وهو أعلم بمن اهتدى අහස්හිද කොපමණ මලක් වරුන්ද නමුත් ඔවුන්ගේ මැදිහත් වීම ප්‍රයෝජනයක් ගෙන නොදෙන්නේය. ඔහු අබිමත වූ සහ තෘප්තිමත් වූ කෙනෙකුට මැදිහත් වීමට ඔහුට අල්ලාහ් අවසර දුන්නායින් පසුව මිස සැබවින්ම පරලොව ගැන විශ්වාස නොකරන අය මලක්වරුන්ට ස්ත්‍රීන්ගේ නාමයන් වලින් නම් කරති. නමුත් ඔවුන්ට ඒ ගැන දැනුමක් නැත. ඔවුන් අනුමානය අනුගමනය කරනු මිස නැත. අනුමානය සත්‍යය පිළිබඳ සැබවින්ම කිසිම දයකින් ප්‍රයෝජනය නොවන්නේය. ඒ නිසා නබි මුහම්මද් අප සිහිපත් කිරීමෙන් වැළකී මෙලොව ජීවිතය හැර වෙනත් කිසිවක් අපේක්ෂා නොකරන අයගෙන් ඉවත්වව්. මෙය ඔවුන්ගේ ඥානයේ තරමයි. ඔහුගේ මාර්ගයෙන් නොමග ගිය අය ගැන ඊට හොඳින් දන්නේ නුඹගේ පරමාධිපති පමණි. තවද යහ මග යන අය ගැනද මනවින් දන්නේ ඔහුය. وَلِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ لِيَجْزِيَ الَّذِينَ أَسَاءُوا بِمَا عَمِلُوا أساءوا بما عملوا ويجزي الذين أحسنوا بالحسنى الذين يجتنبون كبائر الإثم والفواحش إلا اللمم إن ربك واسع المغفرة هو أعلم بكم إذ أنشأكم من الأرض وإذ أنتم أجنة في بطون أمهاتكم ۖ فلا تزكوا أنفسكم هو أعلم بمن اتقى අහස්හි දෑද මහ පොළොවේහි දෑද අල්ලාහ් සතුය. එනිසා පව් කරන්නන්ට ඔවුන් කළ දෑ අනුව ඔහු එනම් අල්ලා පළ විපාක දෙන්නේය. තවද යහකම් කළ උනට හොඳ පළ විපාක දෙන්නේය. සුළු වැරදි හැර බරපතල පව් වලින්ද අවනීත කම් වලින්ද වැළකී සිටින අයට අල්ලා තිලින පිරිනමන්නේය. නුඹලාගේ පරමාධිපති සමාව දීමේදී විපුලය. ඔහු නුඹලා පොළවෙන් මැවූ අවස්ථාවේහිද නුඹලා නුඹලාගේ මව්වරුන්ගේ ගර්භයෙහි කලලයේ ලෙසින් සිටි අවස්ථාවේද ඔහු නුඹලා ගැන මනවින් දනි. එහෙයින් නුඹලාම නුඹලා සවිසුද්ධයයි නොකියව. බියබැතිමත් අය ගැන ඔහු මනවින් දනි. أفرأيت الذي تولى وأعطى قليلا وأكدى أعنده علم الغيب فهو يرى أَمْ لَمْ يُنَبَّأْ بِمَا فِي صُحُفِ مُوسَى وَإِبْرَاهِيمَ الَّذِي وَفَّى أَلَّا تَزِرُ وَازِرَةٌ وِزْرَ أُخْرَى وأن ليس للإنسان إلا ما سعى وأن سعيه سوف يرى ثم يجزاه الجزاء الأوفى තවද නබි මුහම්මද් අල්ලාහ්ගේ මාර්ගයෙන් හැරුණු අයෙකු නුඹ දැක තිබේද? තවද ස්වල්පයක් දී නවත්වාගත් අයෙකු නුඹ දැක තිබේද? গুপ্ත දෑ පිළිබඳ ඥානය ඔහුට තිබේද? එමගින් ඔහු සත්‍යය දකින්නේද? මූසාගේ ධර්ම ග්‍රන්ථයේ දෑ ඔහුට දන්වනු නොලැබුවේද? තවද තම පොරොන්දු ඉටු කළ ඉබ්‍රාහීම්ගේ ධර්ම ග්‍රන්ථය ගැනද බර උසුලන කිසිම කෙනෙකු වෙනත් කිසිවෙකුගේ බර උසුලන්නේ නැතයි යනුවෙන්ද මිනිසාට ඔහු වෙහෙස දැරූ දෑ මිස නැතයිද ඔහුගේ වෙහෙසේ ප්‍රතිඵල ඔහු මතු දකිනු ලබන්නේ යයිද ඉන්පසු ඔහුට පූර්ණ ඵල විපාක දෙනු ලබන්නේ යයිද وأن إلى ربك المنتهى وأنه هو أضحك وأبكى وأنه هو أمات وأحيا وأنه خلق الزوجين الذكر والأنثى من نطفة إذا تمنى وأن عليه النشأة الأخرى وأنه هو أغنى وأقنى وأنه هو رب الشعرى وأنه أهلك عادا الأولى وثمود فما أبقى وقوم نوح من قبل إنهم كانوا هم أظلم وأطغى والمؤتفكة أهوى فغشاها ما غشى فبأي آلاء ربك تتمارى අවසාන ඉලක්කය නුඹගේ පරමාධිපති වෙත යයිද තවද මිනිසුන්ට සිනාසීමට සහ වැළපීමට සලස්වන්නේ ඔහුමයයිද මරණය පමුණුවන්නේ ජීවය පිරිනමන්නේ ඔහුමයයිද ශුක්‍රාණු බිඳුවකින් එය පහ වූ විට පුරුෂ සහ ස්ත්‍රී දෙවර්ගය නිර්මාණය කළේ ඔහුමයයිද නැවත නිර්මාණය පිරිනමන්නේ ඔහුමයයිද ධනවත් වීමට සැලැස් වූයේ වස්තුව පිරිනැමුවේත් ඔහුමයයිද ශිරාහි හිමි ඔහුමයයිද පළමුව පැවති ආ ජන සමාජය විනාශ කළේත් ඔහුමයයිද තවද සමුජන සමාජයේද ඔවුන්ගෙන් කිසිවෙකුත් ඉතුරු නොකර විනාශය කළේත් ඔහුමයයිද තවද ඊට පෙර නූහ්ගේ ජනතාවද විනාශ කළේත් ඔහුමයයිද සැබවින්ම ඔව්හු ඊතා ක්‍රූර සහ සීමාව ඉක්මවන්නෝ ඌහ උඩු යටි කුරු කරන ලද නගරයන් විනාශ කළේත් ඔහු යයිද එවිට එය වැසූ දැය වැසුවේ යයිද ඔහුට දන්වනු නොලැබුවේද එහෙයින් මිනිසානනි නුඹගේ පරමාධිපතිගේ කවර අනුග්‍රහයක් ගැනද නුඹ සැක කරන්නේ هذا نذير من النذر الأولى أزفت الآزفة ليس لها من دون الله كاشفة أفمن هذا الحديث تعجبون وتضحكون ولا تبكون وأنتم سامدون فاسجدوا لله واعبدوا මෙය ආදී දුන් අනතුරු ඇඟවීම් වලින් එකකි පැමිණෙන දෑ එනම් විනිශ්චය දිනය ළඟය. අල්ලා හැර ඒ වලක්වන්නෙකු නැත. මෙම දේශනය ගැනද නුඹලා පුදුම වන්නේ. තවද නුඹලා සිනාසෙන්නේද? නුඹලා අඬන්නේ නැතිද? තවද නුඹලා ප්‍රීති උත්සව පවත්වන්නේද? මෙසේ මේවා නතර කරගන්නට තත් කරන්නේද? එසේ නොව අල්ලාහට සුජූද් කරව. තවද ඔහු නම දෙවෝ.